චතුවිසතිමෝ පරිච්ඡේදෝ 24 වෙනි පරිච්ඡේදය ද්වේ බාතික යුද්ධං සහෝදර කුමාරවරු දෙදෙනාගේ යුද්ධය හත්තස්සතරු කම්මස්ස කුසලෝ කතුපාසනෝ සෝගාමනි රාජසුතෝ මහාගමේ වසී තදා හස්ත ශිල්පයෙහි අස්ව ශිල්පයෙහි කඩු ශිල්පයෙහි ඊතා දක්ෂ වූ ඊතා හොඳින් පුහුණුව ලැබූ ඒ ගැමුණු රාජ පුත්‍රයා ඒ දිනවල මාගම වාසය කළා රාජා රාජ සුතං තිස්සං දීඝවා පිම්මේ වාසයේ ආරක්කිතුං ජන පදං සංපන්න බලවාහනං රජ්ජරුව තිස්ස කුමාරයාව දීඝවාපියෙහි වාසය කෙරෙව්වා බලසේනාවන්ද ලබා දීලා ඒ පැත්තෙන් රුහුණ දෙසට සිදුවෙන්න පුළුවන් දෙමළ ආක්‍රමයේ වළක්වන්නට ජනපදය ආරක්ෂා කෙරෙව්වා. කුමාරෝගාමිනී කාලේ සම්පස්සන්තෝ බලං සකං යොජ්ජේ සංගමිලේති පිතුරඤ්ඤෝ කතාපේ ආක්‍රමණික දෙමළුන් හා යුද්ධ කරන්ට සුදුසු කාලයේ බලමින් සිටි ගමන කුමාරයා තමන්ගේ බලසේනාවත් රැගෙන දෙමළුන් සමග යුද්ධයට යන්න ඕනෑ කියලා රජුරුවන් සමග කතා කෙරෙව්වා. රාජා තං අනුරක්ඛන්තෝ ඕරගංගං අලං ඉති වාරේසියාව තතියං සෝතතේව කතාපේ රජුරෝ ගමන කුමාරයාව රැකගන්න ඕනෑ නිසා මහවැලිගඟේ මේ පැත්ත තිබ්බාම අපට සෑහේයයි කියලා යුද්ධයකට යන්නේක වැළක්ුවා. ගැමුණු කුමාරයා තුන් වතාවක්ම රජුරුවන් සමග මේ ගැන කතා කෙරෙව්වා. ඒ හැම අවස්ථාවෙම ඒක වැළක්ුවා. පිතාමේ පුරිසෝ හොන්තෝ නේවං වක්කති තේ නිදං පිලන්ද තූති පේසේසි ඊතාලංකාර මස්සසෝ මගේ පියාණන් පිරිමියෙක් වෙලත් මේ ගැන කියන්නේ ඒ නිසා මේ ස්ත්‍රී අලංකාරයන් පළඳිනසේක්වා කියලා පිය රජුරවන්ට ස්ත්‍රී ආභරණ පිටත් කෙරෙව්වා රාජාහතස්ස කුජ්ජිත්වා කරෝතේම සංකලෙන් තායනං බන්ද ඉස්සාමි නානඤ්ඤතරක්ඛියෝ ඉසෝ රජුරවන්ට ගමන කුමාරයා ගැන හොඳටම කේන්ති ගියා හදාපියව රත්තරනේ මාංචුවක් මං ඒකෙන් මේකාව සිර කරන්න ඕනේ වෙන විදිහකින් නම් රැකගන්න බෑ කියලා නියෝග කළා. පලායෙත්වාන මලයන් කුජ්ජිත්වා පිතුනෝ අගා දුට්ටතා යේව පිතරි ආහුතං දුට්ටගාමිනේ පිය රජුරුවන් කිපුණු බව දැනගත් කුමාරයා කඳුරටට පලා ගියා ස්ත්‍රී පළඳන යැවීමෙන් පියා කෙරෙහි දුෂ්ට වූ නිසාම ඔහුට දුටු ගැමණු කියන නම හැදුනා. රාජාත ආරබී කාතුම් මහා මංගල චේතියං නිටිතේ චේතියේ සංඝං සම්නිපාතයි භූපති ඊට පස්සේ රජුරෝ මහා නුග්ගල චෛත්‍යයේ වැඩ කටයුතු පටන් ගත්තා. චෛත්‍ය කර්මාන්තය අවසන් වුණාට පස්සේ රජුරුව සංඝයා වහන්සේ රැස් කෙරෙව්වා. ද්වාදසාසුං සහස්සානි බිකු චිත්තල පබ්බතා තතෝ තතෝ ද්වාදසේව සහස්සානි සමාගමං සෙතුල්පව්වෙන් භික්ෂුන් වහන්සේලා 12000ක් වැඩම කළා. ඒ තන භික්ෂුන් වහන්සේලා තවත් 12000ක් වැඩියා. කත්වාන චේතිය මහං රාජා සංගස්ස සම්මුඛා සම්මේයෝ දේ සමානෙත්වා කාරේසි සපතම් තදා රජ්ජුරුව චෛත්‍ය පූජා මහෝත්සවය අවසන් වුණාට පස්සේ සංඝයා වහන්සේ ඉදිරියේ සියලු යෝධයන් රැස් කෙරෙව්වා. එදා හැමෝගෙම දිවුරුම් ගත්තා. පුත්තානං කලහට්ටානං නගච්චිසාමනෝයිතේ අකං සුසපතං සබ්බේ තං යුද්ධං තේන නාගමං යම් හේකින් මගේ පුත් කුමාරවරුන් අතර කෝලාහලයක් හටගත්තු ඒ කිසි අර්බුදයකට මැදිහත් වෙන්නේ නැහැ කියලා සිළු දෙනාම සංඝයා වහන්සේ ඉදිරියේ සපත කරව කියලා කියා සිටියා. ඔවුන් එසේම දිවුරා සිටියා. මව් බිසවත් කඩොල්ලතාත් තිස්ස කුමාරයාගෙන් ඉල්ලලා චූලංගනේ පිටියේදී ගමන කුමාරයාත් තිස්ස කුමාරයාත් අතර යුද්ධයක් හටගත්තා. මේ දෙවුරුන් දීම නිසා යෝධයන් සටන් කිරීමෙන් වැළකී සිටියා. චතුසට්ටි විහාරේසෝ කාරාපෙත්වා මහේපතේ තන්තකානේව වස්සානේ තත්වා මරිතහින් තදා කාවන්තිස්ස රජුරුව විහාර 64ක් කෙරෙව්වා තමනුත් 64 වර්ෂයක් ජීවත් වෙලා අභාවයටපත් වුණා රඤ්ඤෝ ශරීරංගායත්වා චන්නයානේන රාජිනේ නෙත්වාතිස්ස මහරාමං තං සංගස්ස නිවේදේ විහාරමහා දේවී රජ්ජරුවන්ගේ ශරීරය ආවරණය කරගත් වාහනයකින් ගෙන්වාගෙන තිස්ස මහා රාමයට පමනුවා සංඝයා වහන්සේට දැනුම් දුන්නා සුත්වා තිස්ස කුමාරෝ තං ආගන්්වා දීගවාපිතෝ ශරීර කිච්ඡං කාරෙත්වා සක්කච්ඡං පිතුනෝ සයං පිය රජුරුවන්ගේ අභාවය ඇසූ තිස්ස කුමාරයා දීඝ වාපියේ සිට ඇවිත් තමන් ඊට හොඳ ආකාරව පිය රජුරුවන්ගේ ශරීරය පිළිබඳව ආදාහන කටයුතු කළා මාතරං කණ්ඩුලං අත්තෙන් ආදීත්වා මහබලෝ බාතු භයාදී ගවාපින් අගමාසෙලහොන් තතෝ මහා බල ඇති තිස්සු කුමාරයා විහාර මහා දේවි මෑණියන්වත් කඩොල්ලතාත් අරගෙන සහෝදර දුට්ට ගාමිනී කුමාරයාට බයින් ඉක්මනින්ම දීගවාපියට ගියා තං පවත්තින් නිවේදේතුම් දුටගාමිනී සම්තිකං ලේකං දත්ව විසජ්ජේසුං සම්මේ මච්ඡා සමාගතා දුටුගැමුණු කුමාරයාට පිය රජුරුවන්ගේ අභාවය පිළිබඳ ප්‍රවෘත්තිය දැනුම් දීම පිණිස සියලුම ඇමතිවරු රැස් වෙලා ලිපියක් සකසා දූතයෙකු පිටත් කෙරෙව්වා. සෝගුත්තල මාගන්්වා තත්තවාරේ විසජ්‍ය මහාගාම මොපගන්්වා සයං රජ්ජේ විසේජේ දුටුගමන කුමාරයා ගුත්තිලට ඇවිත් මාගමට චරපුරුෂයන් යවලා සත්‍යතරතුරු සොයා බලා දැනගත්තා. ඊට පස්සේ මාගමට ඇවිත් තමන් රුහුණු රාජ්‍යය අභිෂේක කළා. මාතත්තං කණ්ඩුලත්තං ච භාතුලේකං විසජ්ජේ අලත්තායව තතියං යොදාය තමුපාගමේ තමන් ළඟට විහාර මහාදේවි මෑණියන්වත් කණ්ඩුලෑතාවත් එවන්ට කියලා සහෝදර තිස්සු කුමාරයාට දූතයන් මගෙන් ලියුම් යවුවා. තුන් වතාවක්ම ලියුම් යවලත් මෑණියන්වත් කණ්ඩුලෑතාවත් නොලැබුණ නිසා යුද්ධ කරන්න පිටත් වුණා. අහෝ දින්නම් මහා යුද්ධං චූලංගනීය පිට්ඨියං තත්තනේක සහස්සානි පතින් සුරාගිනෝ නරා චූලංගනීය පිටියේදී දෙන්නා අතර මහා යුද්ධයක් හටගත්තා. ඒ යුද්ධයේදී දුටුගැමුණු රජුරුවන්ගේ සේනාවට අයත් දහස් ගණන් මිනිසු මැරී වැටුණා. රාජාච තිස්සා මච්ඡෝච වලවා දීගතුනිකා තයෝ ඒව පලායින්සු කුමාරෝ අනුබන්දිතේ දුටුගැමුණු රජුරුව තිස්ස අමාත්‍යත් දීගතුනිකානම් වෙනපත් කියන තුන් දෙනා විතරක් පලා ගියා තිස්ස කුමාරයා ඔවුන් පසුපස ලොහු බැඳා උබින්න මන්තරේ බික්කු මාපයින් සුමහි දරං තන් දෙස්වා බික්කු සංගස්ස කම්මං එතිනවාතිසෝ එතකොට ඉරිදි බලලාභී භික්ෂුන් වහන්සේලා ඒ සහෝදර කුමාරවරුන් දෙන්න අතර මහා කන්දක් මැව්වා ඒ කන්ද දැකපු තිස්ස කුමාරයා මේකනම් ස්වාමින් වහන්සේලාගේ හාස්කම් ක්‍රියාවක් කියලා නැවතුණා. කප්ප කන්දර නජ්ජාසෝ ජවමාලිත්ත මාගතෝ රාජාහතිස්ස මච්ඡං තං චාධත්තමයන් ඉතේ දොටු ගැමුණු රජ්ජුරුව කප්කඳුරු ගඟෙහි තිබුණු ජීවමාල නැමැති තොටට ආවා. රජ්ජුරුව අපට හරි බඩගිනිනුවා කියලා තිස්ස අමාත්‍යාට කිව්වා. සුවන්න සරකේ කිත බත්තං නීහරි තස්සසෝ සංගේ දත්වා බුඤ්ජනතෝ කාරෙත්වා චතුභාගකං එතකොට තිස්ස අමාත්‍යා බත් දමන ලද රන් තලියක් තම උතුරු සළුවාස්යෙන් එළියට රැගෙන දුන්නා. සංඝයාට පූජා කිරීමෙන් පස්සේ භෝජන අනුභව කිරීම අපගේ දුටුගැමුණු රජුරුවන්ගේ සිරිත නිසා ඒ බත කොටස් හතරකට බෙදුවා. ഘോഷേසි කාල මිච්ඡාහ තිස්සෝ කාල මගෝසයේ සුනිත්වා දිබ්බසෝ තේන රඤ්ඤෝ සික්ඛාය දායකෝ තේරෝ පියංගු දීපට්ඨෝ තේරං තත් නියෝජයේ තිස්සං කුටුම්බිකං සුතං සෝ තත් නබසාගමා තිස්සය සංඝයා වහන්සේ නමක් උදෙසා දානයක් තියෙනවා කියලා කෑ ගහලා කියන්ට කිව්වා. තිස්ස අමාත්‍යත් කෑ ගහලා එහෙම කිව්වා. ඒ ශබ්දය දිව්‍ය ශ්‍රවණයෙන් අසන්ට ලැබුණා රජ්ජුරුවන්ට පන්සිල් දී තිබෙන ගෝතම නැමැති රහතන් වහන්සේ පුවඟුදු වේනේ වැඩ සිටිය. උන්වහන්සේ කුටුම්බික පුත්තතිස්ස නැමැති තෙරුන් වහන්සේට රජ්ජුරුවන්ගේ දානය පිළිගැනීමට වඩින්ට කිව්වා. කුටුම්බ පුත්තතිස්ස තෙරුන් වහන්සේ ජීවමාන තුලට අහසින් වැඩියා. තස්ස තිස්සෝ කරපත්තං ආදාය සිරාජිනෝ සංගස්ස භාගං සංභාගං රාජාපත්තේ කිපාපයේ තිස්ස අමාත්‍යා තෙරුන් වහන්සේගේ අතින් පාත්‍රය අරගෙන අපගේ රජ්ජුරුවන්ට දුන්නා. රජ්ජුරුවෝ සංඝයා වහන්සේට වෙන් කළ කොටසින් තමන්ට වෙන් කළ කොටසත් යන මේ කොටස් දෙකම පාත්‍රයට පූජා කළා. සම්භාගං කිපිතිස්සෝච සම්භාගං වලවාපිච නෛචි තස්සා භාගංච තිස්සෝ පත්තම් පේපක්කිපේ තිස්ස අමාත්‍යත් තමාගේ කොටස පූජා කරගත්තා දීඝ තෝනිකා වෙලඹත් තමන්ගේ කොටස ගන්න කැමති වුණේ නැහැ තිස්ස අමාත්‍යා ඇගේපත් කොටසත් පාත්‍රයට පූජා කළා බත්තස්ස පුන්නපත්තම් තං අදාතේ රස භූපති අදා ගෝතම තේ රස සෝගන්त्वा නබසාලහුම් අපගේ රජ්ජුරුව බතින් පුරවන ලද පාත්‍රය තෙරුන් වහන්සේ අතට පිළිගන්නවා. උන්වහන්සේ ඉක්මනින් අහසින් වැඩම කරලා ගෝතම රහතන් වහන්සේට දුන්නා. බිකෝනම් පුඤ්ජමානානං දත්වාං ආලෝප භාගසෝ පංචසතානං සෝතේරෝ ලද්දේතු නන්දිකා භාගේයි පත්තං පුරෙත්වා ආකාශේ කිපිරාජිනෝ දිස්වාගතං ගහෙත්වාතං තිස්සෝ බෝධේසි භූපතින් උන්වහන්සේ පාත්‍රයෙන්ගත් බත් කුඩා පිඩු වශයෙන්ගෙන දන්වලඳමින් සිටි 500ක් භික්ෂුන් වහන්සේලාට පිළිගන්නවා. ඒ භික්ෂුන් වහන්සේලා වළඳා ඉතිරි වූ බතින් පාත්‍රයක් පුරවලා රජ්ජරුවන් වෙනුවෙන් අහසට දැම්මා. අහසෙන් පැමිණි පාත්‍රය දුටු තිස්ස අමාත්‍යා එය රැගෙන රජ්ජුරුවන්ට ආහාර කිස කෙරෙව්වා. බුඤ්ජෙත්වාන සයං චාපි වලවංච අභෝජේ සන්නාහං චුම්බතං කත්වා රාජාපත්තං විසජ්ජේ තමාත් අනුභව කළා වෙළඹටත් අනුභව කෙරෙව්වා. රජ්ජුරුවෝ තමන් ඇඳ සිටි සන්හාය හෙවත් සැට්ටය නවල දරණුවක් වගේ සකස් කරලා ඒ මත පාත්‍රය තබලා අහසෙම යවුවා. ගන්්වානසෝ මහාගාමං සමාදාය බලං පුන සට්ඨේ සහ සංයුද්ධාය ගන්්වා යුජ්ජි සභාතරා දුටුගැමුණු රජුරු මාගමට ගිහින් ආයමත් 60000ක බලසේනාවකුත් රැගෙන යුද්ධයට ගිහින් Tamanගේ සහෝදර තිස්ස කුමාරයා සමග යුද්ධ කළා රාජාවලව මාරුය තිස්සෝ කන්දුල හත් වෙනා ද්වේභාතරෝ සමාගංචොං යුජ්ජමානාරණේ තදා රජ්ජරුව දීගතෝනිකා විලම්භගේ පිට මත සිටියා තිස්ස කුමාරයා කඩොල්ලතාගේ පිටේ සිටියා සහෝදරයන් දෙදෙනා එකිනෙකාට විරුද්ධව යුද්ධ කරන්නට රණබිමේ සූදානම්ව සිටියා. රාජා කරින් කරිවත්තෝ වලවා මණ්ඩලං අකා තථාපි චිත්තං නොදිස්වා ලංගාපේතුං මතින් අකා රජ්ජුරුව තෝමරය ගසාතමන්ට සිදුරක් සොයමින් ඇතා වට කරලා වෙළඹගේ පිටින් වලල්ලක හැඩයට වේගයෙන් දිව්වා එහෙමත් සිදුරක් සොයා ගන්නට බැරි තැන ඇතාගේ තිස්ස කුමාරයාගේ තුඩෙන් වෙලඹව පන්නවන්ට අදහස් කළා. වලවං ලංගයත්වාන හතිනං භාතිකෝපරේ තෝමරං කිපි චම්මංච යතචිජ්ජති පිට්ඨියං එතත් සහෝදරයා තුඩින් වෙලබව පැන්වා ඇතහාගේ පිටවසා තිබුණු සම්සට්ටය සිදුරුවන ලෙසට තෝමරයෙන් දමා ගැසුවා. අනේකානි සහස්සානි කුමාරස්ස නරාතයන් පතින්සු යුද්ධේ යොජ්ජන්තා බිජ්ජේව මහබලං ඒ යුද්ධයේදී තිස්ස කුමාරයාගේ දහස් ගණන් මිනිස්සු යුද්ධ කරද්දී මරණයටපත් වුණා. ඔහුගේ මහා බලය බිඳලා ගියා. ආරෝහකස්ස වේ කල්ලා ඉතිමං ලංගයේති කුද්දෝ කරීතං චාලෙන්තෝ රුක්කමේක මුපාගමේ මගේ පිටවඩෙන් ස්ත්‍රී සතෙකු පැන්වේ මේ ඇත්ගොව්වාගේ අදක්ෂකම නිසායි කියලා කඩොල් ඇතාට හොඳටම කේන්ති ගියා. තිස්ස කුමාරයාව බිම වට්ටවන්ට ඇඟ සොලව සොලවා එක්තරා ගසක් වෙත ගියා. කුමාරෝ ආරෝහි රොක්කං හතිසාමි මුපාගමි තමාරුය පලයන්තං කුමාර මනෝබන්දිසෝ තිස්ස කුමාරයා ගහට ගොඩ වුණා. කඩොල්ලතා තමාගේ ස්වාමියා වන දුටුගැමුණු රජුරුව ළඟට ගියා. ඇතා පිට නැගපු දුටුගැමුණු රජුරුව පලා යන තිස්ස කුමාරයාගේ පිටිපස්සෙන් පැන්නුවා. පවේසෙත්වා විහාරං සෝ මහතේර ගරංගතෝ නිපජ්ජිහෙතා මංචස්ස කුමාරෝ භාතුනෝ බයා තිස්ස කුමාරයා පලා ගිහින් ළඟ තිබුණු විහාරයකට රිංගුවා. එහි සිටින මහා තෙරුන් වහන්සේගේ කුටියට රිංගුවා. තම සහෝදරයාට බයි එහි තිබුණු ඇඳක් යට දිගා වෙලා සිටියා. පසාරේ මහා තෙරෝ ජීවරං තත්ත මංචකේ රාජානෝ පදං ගන්්වා කුහින් තිස්සෝති පුච්චත මහතෙරුන් වහන්සේ කුමාරයාව පිටත පෙනෙන්නේ නැතිවෙන්ට බිමට පාත් වෙන ලෙසින් ඇඳ මත සිවුරක් දිගෑරියා. තිස්ස කුමාරයාගේ පියවර සටහන් ඔස්සේ ආපු රජුරුව කොහෙද ඉන්නේ තිස්සයා කියලා ඇහුවා. මංචේ නත්ති මහරජා ඉති තේරෝ අවෝචතං හෙට්ටා මංචේති ජානිත්වා තතෝ නිකම්ම භූපති මහරජුරු වෙනේ ඔබගේ සහෝදර කුමාරය ඇඳ මත නන්නේ කියලා මහතෙරුන් වහන්සේ පිළිතුරු දීවා දාලා. එතකොට රජුරවන්ට තේරුණා එහෙනම් තිස්සයන් ඇඳ යට කියලා. රජුරව එතන එන්නෙක්ම ගියා. සමන්තතෝ විහාරස්ස රක්ඛංකාරේතං පන මංචකම්මිනි පජ්ජත්වා දත්වා උපරේ චේවරං රජුරෝ විහාරයට පිටතින් සතර වටින්ම රකවල් දැම්මෙව්වා තිස්ස කුමාරයාට පැනගන්ට විදිහක් නැහැ ඒ නිසා තිස්ස කුමාරයාව ඇඳක හාන්සි කරවා කුඩින් වැහෙන්නට සිවුරක් දැම්මා. මංච පාදේසු ගන්නිත්වා චත්තාරෝ දහරායති මත බිකුණියා මේන කුමාරං බහිනී හරං තරණ භික්ෂුන් වහන්සේලා සතර නමක් ඒ ඇඳේ පාස හතරෙන් ඔසවාගෙන අපවත් වූ භික්ෂුන් වහන්සේ නමක් ගෙනියන විදිහට විහාරයෙන් පිටතට අරගෙන ගියා. නියමානන්තෝ තං රත්වා ඉදමාහ මහේපති තිස්සතං කුල දේවානං සීසේ හුත්වානනීයසේ බහැරට අරගෙන යන්නේ මේ තිස්ස කුමාරයාම තමයි කියලා රජුව තේරුම් ගත්තා. ඊට පස්සේ රජුරුව මෙහෙම කිව්වා එම්බා තිස්සේනි තෝ මොකද මේ කුල දේවතාවුන්ගේ හිස මතින් ගෙනියන්නේ බලක්කාරේන ගහනං කුල දේවේ නත්තිමේ ගුණන්ත්වං කුල දේවානං සරියාසි කදාචිපි මං කුල දේවතාවුන් අතින් තෝව බලහත්කාරයෙන් පැහැර ගැනීමක් කරන්නේ නැහැ ඒ නිසායින් බාතිස්සය තෝ හැමදාමත් තගේ කුල දේවතාවුන් වහන්සේලාගේ ගුණ සිහි කරපන් කියලා තතෝ ඒව මහාගාමං අගාමාසි මහීපති ආනාපේසච තත්තේව මාතරං මාතුගාරවෝ දුටුගමන රජුරෝ එතනින්ම මාගම වඩමාන පුරයට ගියා. මෑණියන් කෙරෙහි මහත් ගෞරවාදරයෙන් යුක්තව තම මව්වන විහාර මහා දේවීවත් මාගමටම කඳවා ගත්තා. වස්සානි අට සටෙන් සෝ අටාදම්මට මානසෝ අට සටි විහාරේච කාරාපේස මහීපති ධර්මයේ පිහිටුවාගත් සිතින් යුතු දුට්ට ගාමිණී රජුරු අවුරුදු 68ක් වැඩ සිටියා. විහාරයනොත් 68ක් කෙරෙව්වා. නෙකාමිතෝ සෝ බික්කුහි තිස්සෝ රාජසුතෝ පන දීගවාපින් තතෝ යේව අගමඤ්ඤතරෝවිය භික්ෂුන් වහන්සේලා විසින් විහාරයෙන් බැහැරට පිටත් කරවපු තිස්ස රාජපුත්‍රයා එතනින්ම වෙස්වලාගෙන දීගවාපියට ගියා කුමාරෝ ගෝදගත්ස්ස තිස්සතේ රසහසෝ සාපරාදෝ අහං බන්තේ කමාපෙස්සාමි භාතරං කුමාරයා ගෝදගත තිස්ස තෙරුන් වහන්සේ බැහැ දකින්ට ගියා ස්වාමීනි මෑණියනු කඩොල්ලතාවක් තුන් වතාවක්ම ඉල්ලා නොදුන් නිසා මගේ අතනේ මේ අපරාධය වුණේ මං සහෝදරයාව කමා කරගන්න කැමතියි වියාවච්ච කරාකාරං තිස්සං පංච සතානිච වික්කෝන මාදේත්වාසෝ තේරෝ රාජමුපාගමේ සංඝයා වහන්සේට වතාවත් කරන කෙනෙකුගේ වෙස්යෙන් තිස්ස කුමාරයාව රැගෙන 500ක් භික්ෂූන් වහන්සේලා පිරිවරාගෙන ගෝදගත තිස තෙරුන් වහන්සේ රජුරුවන් මුරගැහෙන්ට මාගමට වැඩියා. රාජපුත්තං තපෙත්වාන තේරෝසෝපාන මත්තකේ සංගෝපාවේසේ සද්දෝ නිසේදාපිය භූමිපෝ උපානයියාගුවාදෙන් තේරෝ පත්තං පිදේසිසෝ කින්ති වොත්තෝ බ්‍රවීතිස්සං ආදාය අගතයිති පඩිපෙළ මුදුනේ තිස්ස කුමාරයාව නවත්වලා තෙරුන් වහන්සේ සියලු සංඝයා වහන්සේලා සමග රජමැදුරට වැඩම කොට අසුන් ගත්තා රජුරෝ කඳ අවුලුපත් ආදීන් වහන්සේලාට පිළිගන්නවා. එතකොට මහතෙරුන් වහන්සේ පාත්‍රේ වසාගත්තා. ඒ ස්වාමීනි අද මේ කඳ අවුලුපත් පිළිගන්නේ නැත්තේ. මහරජුරුවනේ අපි තිස්ස කුමාරයාව එක් කරගෙන ආවා. කුහින් චෝරෝ තිබුත්තෝච තිතට්ඨානං නිවේදේ විහාර දේවි ගන්්වාන චාදි අට්ඨාසේ පුත්තකං කොහෙද ඔය හොරා ඉන්නේ මහරජුරුවනේ කුමාරයා අසවල්තන ඉන්නවා කියා වදාලා එතකොට විහාර මහාදේවිය ඉක්මනින් ගිහින් සිය පුත්‍රයාව මුවා කරවාගෙන සිටගත්තා රාජාහතේ රඤ්ඤාතෝ දාස භාවෝ ඉදානිනෝ සාමනේරං පේසයේත තුම්මේ මේ සත් වස්සිකං ජනක්කයන් විනායේව කලහෝන භවෙයනෝ රාජ සංගස්ස දෝසස සංගෝ දණ්ඩං කරසතේ රජ්ජුරුව තෙරුන් වහන්සේට මෙහෙම කිව්වා ස්වාමීනි ඔබ වහන්සේලා කෙරෙහි අපගේ ඇති දාසභාවය දැන් ඔබ වහන්සේලාට වැටහෙනව නේද ඉතින් ඔබ වහන්සේලා මේ කලහය විසඳන්ට සත්හැවිරිත සාමණේර නමක්වත් අප වෙත එවවදාලා නම් මේ ජනයාගේ විනාශයවත් කෝලාහලයවත් මෙහෙම සිද්ධ වෙන්නේ නැහැ මහරජුරුවනි එසේය. මෙය සංඝයාට වූ අපගේ දෝෂයක්. සංඝයා ඊට සුදුසු වූ දඬුවමක් කරන්නේය. හෙස්සතාගත කිච්ඡං ඕ යාගාදින් ගන්නතාතිසෝ දත්වා තං බික්කු සංගස්ස පක්කෝ සිත්වාන භාතරං ස්වාමීනි ඔබ වහන්සේලා මෙහි වැඩම කළ කාරණේ ඉෂ්ට වෙනවා. ඒ නිසා අපගේ කැඳවලුපත් පිළිගන්නා සේක්වා කියලා අපගේ දුටු ගැමුණු රජුරෝ කැඳ ඕලුපත් තුලින් සංඝයා වහන්සේට වළඳවලා සහෝදර තිස්ස කුමාරයාව ළඟට කැඳවා ගත්තා. තත්තේව සංඝ මජ්ජම්මේ නිසින්නෝ බාතරා සහ බුඤ්ජෙත්වා ඒකතෝ ඒව බිකු සංඝං විසජ්ජයේ සංඝයා වහන්සේලා මැද්දෙම වාඩි වෙලා සහෝදර තිස්ස කුමාරයා සමග එකටම කැඳවලුපත් අනුභව කළා ඊට පස්සේ සංඝයා වහන්සේලා පිටත් කෙරෙව්වා සස්ස කම්මානිකාරේතුං තිස්සං තත්තේව පාහිනේ සයම්පි භේරින්චාරෙත්වා සස්ස කම්මානේකාරේ යුද්ධයක් කරද්දී ආහාර පාන සුලභ වෙන්න ඕන නිසා තිස්ස කුමාරයා කුඹුරු අස්වද්දන්ට දීඝ වාඩ්පියටම පිටත් කෙරෙව්වා. තමා අඬබෙර හසුරුවා හැම තැනම කුඹුරු වස් වැද්දෙව්වා. නෙති වේර මනේක විකප්පචිත්තං සමයං තිබවං අපේ සප්පුරේසං ඉති චින්තිය කෝහි නරෝ මතිමා නබවේය පරේසු සුසන්ත මනෝති ඔය විදිහට නානා කරුණු මුල් කොට වැඩි වෙවි යන වෛරය පවා සත්පුරුෂයෝ සංසිඳුවා ගන්නවා. ඔය ගැන සිතන කවරනම් බුද්ධිමත් මිනිස්සෙක් අදත් කෙසේනම් මෛත්‍රී කරුණා ගුණ පතුරවා තම සිත සාන්ත නොකර ගනීද. සුජන ප්‍රසාද සංවේගත්තාය කතේ මහා වංශේ ද්වේබාතික යුද්ධන් නාම චතු විස්සතිමෝ පරිච්ඡේදෝ සත්පුරුෂ ජනයන්ගේ ප්‍රසාදයත් සංවේගයත් ඇති කරනු පිණිස කරන ලද මහා වංශයේහි සහෝදර කුමාරවරු දෙදෙනාගේ යුද්ධය නම් වූ 24 වෙනි පරිච්ඡේදයයි